මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්සේ නිතරම වාගේ සිදුවන පටලැවිලි මැද්දට මෙවර පටලැවී ඇත්තේ සුළුපටු කාර්යයක් නොවේ. මීට හේතුව මුවන් පැලස්සේ මහා තනතුරක් හිමි ධනවතෙකු වූ කෝරාල නොහොත් කෝරලේ නොහොත් කෝල්ලේ උන්නාන්සේ නමින් ප්‍රකට මණික් වසමේ මහගෙදර කෞරාලහා පැලස්සේ විදානාරච්චිල වූත් ගම්මුලා දෑනියා වූත් කටුපුල්ලේ මහගෙදර කීරාලත් අතර ඇති වූ පටලැවිල්ලකි. කීරාලත් කෝරාලත් අතර අවුරුදු ගණනාවක් තිස්සේ පවතින්නේ පහසුවෙන් බේරුම් කළ හැකි අරුබුදයක් නොවේ. කොටින්ම කීරාල ආරච්චිලට පලාතේ විධාන ආරච්චි ලැබීම වළක්වාලීමට මීට අවුරුදු ගණනාවකට පෙර කෝරාලට උවමනා වූ නමුත් කීරාල එයින් බේරී පලාතේ මහේජාන්ත උතුමාගේ සහාය දිනාගෙන නැවත නැවතත් මුවන් පැලසේ ආරක්ෂිත තත්ත්වය පවත්වාගෙන ආවේය. එහෙත් මොවුන් දෙදෙනා අතර ඇති වූ අර්බුදයේ කෙලවරක් නොවිය. ආරක්ෂිත ඉඩමක් සල්ලි වලට ගත් විට කෝරාල ඒ පළාතේ ලොකුම ඉඩම ගත්තේය. කීරාල කුඹුරක් ගත් විට කෝරාල ඒ ළඟම පිහිටි කුඹුරු යායම ගත්තේය. ආරච්චිලට පයින් ඇවිදීම අසීරු නිසා ඔහු බක්කි කරත්තයක් ගත් විට කෝරාල පරණ කාර් එකක් ගත්තේය. ඒ පරණ කාර්යක මහපාර මැද නවත්වා ඒ එළ වූ රියදුරා එය හදන්නට කරන වෑයම දුටු කීරාල හොඳ තිරික්කලියකුත් හොඳ ගොන්නාම්බිකුත් ගත්තේය. අද කතාවේ එතන සිට. අන්න <laughs> අන්න අදත් කෝරාලයා පාර අයිගේ ධාර්ය පෙර පෙරා හිටගෙන ඉන්නවා. ඒත් මම ආ ජක් ජක් හන්දේ ජක් හා හා පුතා ජක් ජක් කෝරාලයා නිකන් කටු නැති කපුටෙක් වාගේ පාරේ හිටගෙන ඉන්නවා. මං හරියට සැක් කරනවා. වාහනේ නැගලා සංචාරය කරනවා. ඒයි ඒයි ආවද මේ වතුර සෙම්බුවක් උස්සගෙන පයි යන්නේ ආ ආ ඔබනේ ඔය දවම යන්නේ මම මේ වතුර සෙම්බුවක් ගෙනියනවා අර කාර් එක කඩාගෙන හිටගෙන ඉන්න කෝල්ලේ උන්නාන්සෙට. ආ බොට වෙන වැඩක් නැද්ද සොබන් මේ මිනිහට වතුරා දින්න? ආ ඵලයන් ඵලයන් ගිහින් ගෙදර ගොහින් වැඩක් කරගනි. කෝල්ලේ උන්නාන්සෙට තිබහයි කියලා මගෙන් වතුර එල්ලුවා. පවුනේ කාට වුණත් මේ ඩෝරෙට තිබහ හැදෙනවනේ. ආ ඌට වඩා ලොකු දෙයක් මට කියන්න තියෙනවා බොලාගේ ඔය ගොරොක්ගහ කුඹුරේ මායිම ගැන. ආ ඒක මං කියන්ටද නැත්නම් බොලාට දෙකොන රත් වෙලා නඩු මාර්ගයට යනකල් මං කරපියාගෙන නිකන් ඉඳද? ආයි අපේ කුඹුරේ මායිම වැරදි කියලා මේ ආරච්චිලා ඒකට නඩු දැම්මොත් අපිට මොකද වෙන්නේ? ඈසෝ බඩි මොනවද උඹ ඔය කල්පනා කරන්නේ ආ කෝරලයට වතුර ගැහුම් දෙන එකද ලොකු එහෙම නැතුව කුඹුරේ මායිම ගැන දැනගන්න එකද ලොකු අනේ අපෝ මේ මොන වාහනවද හින් ඒ උන්ට කැඳ දෙන්න හරි තියෙන කුඹුර ලොකුයි මේ මුළු ලෝකෙටත් වඩා ආ එහෙමනම් නැගහම්බක් කියට ආ මං ඉතුරු හරිය යන ගමන් කියන්නම්. හ්ම් හ්ම් යක් යක් හන්දේ යක් යක් යක් යක් පුතා යම යම. අපි හිතුවා ආරච්චි මහත්තයා ඒ කුඹුරේ මායිම ගැන අදහස අත්හැරලයි කියලා. ඈ කවුද අපි කිව්වේ? මගේ මිනිස්සයා මල් බාලයයි මායි. හා බාලයට කියනවා හොඳයි. නඩු කියන්ට ණය වෙලා අන්තිමේ කුඹුරත් සල්ලි දෙකම නැති කරගන්නේ නැතුව මං කියන දේ අහන්න වෙලාවක එන්න කියලා. එහෙනම් එතකොට අර අර අර එගොඩ වලව්වේ කෝරාල උන්නාන්සේ නම් කියන්නේ ඒ මයිම වැරදි නෑ කියලා. කෝරාලට උණ ගැනෙන්නේ මම නඩු මාර්ගයට ගිය දාටයෝ. ඒ මිනිහා දන්නවද ඔය ගොරොක් ගහ කුඹුරේ මායින් ගැන? ඈ අනික ඕරාලයා උඹලගේ මගේ තියෙන හොඳ හිත නරක කරලා උඹලව වාලට ගන්ටයි ඔය එන්නේ. එච්චරයි නේද? ඒ වාලට ගත්තු කාලේ ගියා. මා කිව්වා මා කිව්වා මට යාන්තම් ඇහුනේ ඒ වලට ගත්තු කාලේ ගියා කියලා. නෑ නෑ නෑ නෑ නෑ කාමක් නෑ. තාමත් ඒ කාලේ බලපානවා අපේ පරණ ගම්බිම් වල තේරුණාද? උඹලගේ කම්පෙති කපලා දායි ඔය කෝරළයා දවසක. උන්නේ හොඳින් තියාගෙන ඉන්නද අපට කියන්නේ? එහෙමනම් මේ වතුර සෙම්බුව ගිහින් දෙන්න. උන්නාසක තිබා සංසිඳවා ගන්නට. මොනිය අම්මප මුන්ට කොච්චර කිව්වත් මුන් තාමත් කෝරාලයට උන්නාන්ස කියනවමනේ ඈ මට නේද මේ ඔය වචනේ ඇහෙනකොට නේ මට එන කියෙන් කිය හැබැයි ආරච්චිල මහත්තයා කීව කියලා මං අපේ ගෙදර මිනිහට කියන්නම් සේරම අපේ හින්නේ උන් දෙන්න හදාගන්නකල් අපි මේ පැලැස්සෙම ඉන්න ඕනේ කෝලේ උන්නාන්සේ අපිට කීවේ කවුරු හරි අපට අඩු පුප්පන්ට ආවත් උන්නාන්සේට දන්තන්ටමයි කියලා මන් දැන් යනවා මේ වතුර සෙම්පුව කෝලේ උන්නාන්සිට පිළිගන්නන්ට. වදියෝ සාකි මං කරන කියන හැම දෙයක්ම දැන් මට හසු වෙනවනේ. ආන්න ආන්න කෝලලගේ පරණ යකඩ ගොඩ කඩාගෙන. <laughs> ඔය ඔය මං කියේ නැද්ද මං කියේ නැද්ද? කෝරලයාගේ පරණ කාර් කටුව ආයෙත් සැර දානවා. දැන් ඔය මිනිහා මේ ගොන් කරත්තේ යන මට ඇනුම් පද කියයි මෙතනින් යනකොට. ඊට කලින් මං මාරු. චක් චක් හන්දිය චක් චක් මං කියව පුතා. චක් චක් චක් හා හා යම යම යම. කීරාල ආරච්චිල කෝරාලගේ කැඩිච්ච පරණ කාර්යක දියා බලාගෙන සිනාසෙමින් තම තිරික්කලේ නැගී එතනින් පිට වී ගෙදර ගියා. නේද මාමා? නෑ. මේකා මේ කෝරාලයා මං කියන්නේ ඕ ආරච්චිල හෝ. පොඩ්ඩක් පොඩ්ඩක් නවත්තා ගන්නවා හොඳයි. පෙරටම කලින් මං එදා ඉඳලම ආරච්චිලට කිව්වා කතා කරනකොට tamun කියන්න යන දේ කාට කිව්වා හොඳින් ගරු සම්මාන ඇතුව කියන්න කියලා. අතකදී සුභාසිතාච වාචා කියලා කිව්වේ කතා කරන ඒ හොඳ වචනවලට. එද මාමා මං ඔය බනහන්ට නෙවෙයි එන්ට කිව්වේ උඹට. මං ඇහුවේ මගේ රාජකාරි වැඩ බොහොම හොඳින් කරපු මගේ ලියන්න. හීම් බණ්ඩා අල්ලලා පුවක් ගහකට තියලා තද වෙන්න බැඳලා ඉන්න ඒ ඉලන්දාරියා මුදවා ගන්න පුළුවන්ද කියලා අහන්තයි. ඕම් දැන් මං අහන්නේ ඔව් ඔව් ඔව් ඕරාලයට පුළුවන්ද ඒ වගේ දේවල් කරන්න ඈ ඒ වටයිද දීලා බලයින්ට මට පුළුවන්ද ආන්න ඒ කාරණාවට යමක් කතා කරන්න බැරි නම් ඔය බණ කියන්ට කාරි නෑ මාමා මට මං හීනෙන් දැක්කා කෝරාලගේ ඇම්බැට්ටය මගේ ගොම්වස්ස හොරකම් කරගෙන කෝරාලයට දෙනවා. ආ. බල hina වෙන්නේ. ඇයි hina වෙන්නේ? ඔව්. ඇම්බැට්ටයාගේ රස්සාව කෙස් රැවුල් බූගාන එකද එහෙම නැත්නම් මේ මේ ගොන්නු හොරකම් කරන එකද? ඈ? මේ හීනෙන් පුළුවන් ඕනෑම කෙනෙකුට ඕන දෙයක් කරන්න. දැනගන්නවා. ආ. එන්නේ මුතුයි සොබණී දෙන්නනේ. ආ. මේ කොහේ බණ්ඩා. අනේ මාමයාගේ අස්කකුල් සීරූප ගැට ගහලා. කීරාලා ආරච්චිලට ඇවිත් පුළුවන් නම් සුදු බණ්ඩාව ලිහාගෙන යන්නලු. නෑ. හැබැයි හීම් බණ්ඩ අවසර නැතුව ඒ වලව්වේ වත්තේ තාප්පේ උඩට නැගලා තැඹිලි හොරකම් කෙරුවයි කියලා. ආ. අනේ හින්දලු යාව අල්ලලා හිර කරගෙන ඉන්නේ. හීන් බණ්ඩා හීන් බණ්ඩා තැඹිලි තියා වෙරළු ගෙඩියක්වත් හොරකම් කරන්නේ නැති හොඳ එකේ. ඔබ දැනගනින් කෝරාලයා. මට නේද? හරි හරි හරි හරි. ඔරාලට ඇහෙලවද මෙතන කෑ ගැහුවද? ආර කියලා. අනේ මට කොහෙන් හරි මගේ හීම් බණ්ඩය ගෙනත් දෙන්න මාමා. මට ලොකුයි මට ලොකුයි මගේ රාජකාරිය මුතු. මා මේක ලේසියෙන් අරින්නේ නෑ කොරාල. ඔබ දැනගනින් ආත්මුතු પરම්පරාවක් වෙනස් නොකර පවත්වාගෙන මේ තානාන්තරේ කරගෙන ඉන්නේ. මේ මේ මේ කාටද ඔය කෑ ගහන්නේ? ඈ <laughs> ඒ මිනිහා මෙතන නෑ ආරච්චිල කෑ ගැහුවද? ආරච්චිල මහත්තයාට මං එකක් කියන්නද? මොකද ඒක? මොකද ඒක? දැන් තියෙන්නේ කෝරාල වලව්වට ගිහිල්ලා උන්නාන්සට කතා කරලා හේම්බණ්ඩය මුදවාගෙන බොල සොබනි <laughs> මං කවුද කියලා දැනගෙනද ඔය අවවාද කරන්නේ මං හත්මුතු පරම්පරාවක ඉඳලා එන මුලා දෑනියෙක් අන්න ඒක දැනගනි මේ මෙයා දැක්කද නේද? ඈ මොකද මොකද ඒ? ආ නර පාරේ අනේ ඉඳ උදවියත් බලාගෙන ඉන්නවා. මොකද්ද මේ කාලගෝට්ටිය කියලා. ඒ මිනිසුනේ යනවා යන්න යන්නේ නැදිහාකට. ඔතන ඉඳගෙන ඕපාදූපන හොයා. ආ දැන්යි කිව්වේ. ආ නේද. ආ දෙහෙම යනවා යන්න. හ්ම් හ්ම් හ්ම්. ආරච්චි මාමා කොරාල වලව්වට ගිහින් සමාව ඉල්ලුවේ නැත්තම් ඊට ගියා තීම් බණ්ඩ අයියා ඉවන්නේ නැහැ කීවා. ඒ කොරාල උන්නේ ඇයි ඇයි අර පොලිසිය මහත්තයෙකුට එන්ට කියලා පණිවිඩයකුත් යැව්වේ? අනේ මාමා එයාව පොලිසියට ගෙනියන්න කලින් එයාව මුදාගෙන එන්නකෝ. මේක මේක හරි ගිජුම්බරයක්නේ ඈ අම්මපා හරිනම් හොරාවයි පොලිසියට අල්ලගෙන යන්න තියෙන්නේ. <laughs> ඈ ඒ කියන්නේ ඒ කියන්නේ හීම්බණ්ඩා මගේ ලියන්න. ඔව්. මිනිහා නැතුව මගේ රාජකාරී සේරෝම එන හිතලා. මට ගන් සභා උසාවියේ පෙනී හිටින්න බෑ මගේ ලියන්න නැතුව. ඒ සේරටම වැරදි කාර්යය කෝරාද. ආ ආරටෙල්ලා මේ ඔය හිතේ කැකෑරෙන තරහ මරහ අයින් කරගෙන ගිහින් කෝරාලට කියලා සමාව ඉල්ලගෙන ඈ ඊට පස්සේ අර ගැට ගහලා ඉන්න හීම්බණ්ඩ මුදා ගන්නවා ආන් ඒකයි දැන් කෝරාලට තියෙන්නේ මගේ මගේ නරිවල්ලෙක්වත් කෝරාලට බාල්දි වෙන්න යන්නේ නැහැ ඕන් ඒක එච්චරයි ආ හැබැයි මාමා මට යාද හිටම ගෙනල්ලා දුන්නේ නැද්ද පනර කෝඹි වගේ මියගලල කනවා. ඔන් ඔන් එතකොට මේ ආරච්චි මාමා තමයි මගේ මරණයට වැරදිකාරයා වෙන්නේ. මම ගෙනයන්ට. මුතු කොහෙද ඔය යන්නේ? ඔහොම ඉන්නව මාත් වෙනකල්. මේ මුතු මැනිකා මං කියන දේ අහන්නකෝ මං ඔයාට උදව් කරන්නම්. කොහොම හරි හීන් බණ්ඩ බේරගන්න. තේරුණාද? හැබැයි අඬලා ඉකි ගහලා වැඩක් වෙන්නේ නෑ. සේරටම කලින් ඔය අඬන එක නවත්ත ගන්න පුළුවන්ද? ඈ? පුළුවන්ද බැරිද? හරි. හරි. මං අඬන්නේ නෑ අක්කා. කියන්න මම මොනවද කරන්න ඕනේ කියලා මට හීන් බණ්ඩය බේරගන්න. ඔය ආරච්චිලයි කෝරාලයි දෙන්න හරියට ණයයි පොළඟයි වගේ. දෙන්න කවදාවත් යාළු වෙන්නේ නැහැ. ඒ හින්දා දැන් අපි වෙන විදිහකට කල්පනා කරලා බලමු. අන්න විතරලහා මිනනවා. අපි උන්දගෙන් අහලා බලමු කොහොමද මගේ හීම් බණ්ඩය. ආයි මතක දානවනේ. <laughs> නේ නේ නේ නේ නේ මුතු තාමත් අඬනවාද ඔය? මට නිකම්ම ඇඬෙනවා මාමා. අනේ ඇයි මං තාම ජීවත් වෙන්නේ? මුතු මේ මේක අහගන්නවා හොඳයි. ඔය කීරාල ආරච්චිල කීයට ගියත් ඈ කොරාල මුණ ගැහෙන්න යන්නේ නැහැලු. තේරුණානව? මේ හීම්බන්දට වෙන අනතුරක් කරත් එයා යන්නේ නෑලු සමාවෙ ඉල්ලන්න. ඉතින් අපි මොකද කරන්නේ රාලාමි? මේ මුතු රෑදාවල් දෙකේම නොකා නොබී අඬන. ඒ විතරක් නෙවෙයි. හීන් බණ්ඩ පොලිසියට එහෙම අල්ලාගෙන ගියෝ. මුතු පනනා ගන්නවලු. ඒක මහ පිස්සු වැඩක් නෙවෙයි සොබනි. මේ මේ මේ මුතු මැනිකේ මුතුමෑණිකේ මේ මේ මෙහාට ආවන්න මෙහාට ඔය කඳුළු පිහිදා ගන්නව මුතු ආන් ඒ කතාව හරි මේ මුවන් පැලසේ හිටපු තරුණ තරුණියෝ හුඟක් දෙනෙක් ඔය වාගේ පිස්සු කල්පනාවල් ඔළුවල තියාගෙන ඉඳලා යන්තම්ම ගියාන පංගුවක් ආනර ගලෙන් බිමට පැනලා කුඩු පට්ටන් වුණා. තව කීප දෙනෙක් නගාමරු අල කාල මැරුණා. තව කීප දෙනෙක් බෙල්ලි වැල දාගෙන ඇති සොබනි ඔය ඇති. ඒ ඔක්කොම මහා මෝඩ කොල්ලෝ කෙල්ලෝ. උන්ට මොලේ තිබ්බේ නෑ ඒකයි. <laughs> මං කියන්නේ අබමල් රේණුවක් තරම්වත් මොලේ තිබෙන්නේ නෑ උන්ට. එතෙන්ට ඇති මේ මේ මේ දිවිහානි කරගන්න එක තමා නුවණකාරම වැඩි කියලා. <laughs> මං කියන්නේ ඒක තමයි ලෝකේ තියෙන එකම බියගුළු. නීච මුස්පේන්තු තක්කඩි <laughs> හිතුවක්කාරකම මොලාද තේරෙනවද මම මේ කියන දේ සොබනි? එහෙමයි වෙදරාලාමි. නමුත් ඉතින් හිත හදාගන්න වෙන පොටක් නැත්තම් ජීවත් වෙලා නින්දා අපහාස ගාරහා විදිනවට වඩා හොඳ නැද්ද? එහෙම දෙයක් කරගෙන යන එක ආ? සොබනි. පණින්න සිලවෙකුට ඉනිමන්තියන්ට නාකයි. ඒක අහලා නැද්ද මිට කලින්? හ්ම්? එහෙයි මං අහලා තියෙනවා. එමනම් ඉතින් මේ මේ මේ එපිසෝ කල්පනාවල් සේරම හිතෙන් අහක් කරගන්න. ඈ අහක් කරගෙන මේ මේ මුතු කෙල්ලටත් එහෙම කරන්න උදව් වෙනවා. එහෙමයි. ඒත් ඉතින් මේ මුතුගේ හිතට බය තියෙන්නේ හීම් බණ්ඩ නොලබේ කියලාමයිනේ. හ්ම්. ඒ ඉතින් එහෙම හිතෙන්නේ. ඈ? ඒ මොකටද? එයාගේ පෞපියෝයි නෑයෝයි තේරම ඒ ඇති මුතු දැන් නවත්ත ගන්න ඔය ඇඬීම එතනක් පතල විල්ලක් වගේ අන්න අන්න පොලිසියෙන් ඇවිල්ලා එයාව අල්ලගෙන යන්න අනේ මාමා මාමා අනේ ඔයත් යන්නකෝ මාමා. නෑ මුතු නෑ නෑ නෑ. මේ මුලා ගෑනියා යන්නේ වෙන ගමනක් එල්ලේ. අර පේන්නේ නැද්ද? යන්නේ කොහාටද කියලා. මෝටර් බයිසිකල් එක කෝරාලගේ වලව්වට යන පාරේ යන්නේ. <laughs> ඒ ගියාට සොබනී ඊම් බණ්ඩා අල්ලගෙන යන්න කාරණාවක් නෑ නේද? ඈ මං කියන්නේ හේතුවක් නැතුව කෙනෙක් හිරබාරෙට ගන්නෙ නැහැ. එහෙමනම් කොහමද මගේ මිනිස්සයා කිතුල් මල් මදින්ට ලයිසන් නැහැයි කියලා එක සැරයක් අල්ලගෙන ගිහින් <laughs> ලයිසන් කඩදාසියක් ගත්තේ නැතුවද ඔය මල් මැද්දේ ඒක කෙරුවේ ආරච්චි ළමයි ආරච්චිලට තෙලිජ්ජ බොන්ට දුන්නේ නැහැ කියලා පොලිසිය මහත්තයෙකුට කියලා බාලය අල්ලගෙන ගියා පල්ලි ගන්ටමයි එහෙම කෙරුවේ. <laughs> ඒකත් හරියට අර අන්දරේට රාදුන්නේ නැති හින්දා වස්කාවියක් කිව්වා වාගේ වැදා. අන්දරේලවා වස්කාවියක් කියෙව්වා? මොකද වස්කාවියරාරාමේ? වස්කාවිය නේද? <coughs> මට මතක හැටියට ඒක මේ මේ මෙහෙමයි. බඳින බඳින වැල් හැරපට කැඩියන් තියෙන තියෙන পায় ලිස්සා වැටියන් ඉපදේ මොකද්ද මේ මේ ආ මෙහෙමයි මෙහෙමයි සොබනි කපන කොටන මන්නේලේ ගෑවියන් මතරා නොදුන්තා ගාමුල වැටියන් අර එන්නේ ආරච්චිලා නේද? ආ. මුතු දිවි නාගනේවි කියලා බය වෙලා යෝය එන්නේ මං හිතන්නේ. මං යනවා මුතු හොයන්ට. හ්ම් හ්ම් හ්ම් හ්ම්. ආ වෙද මාමා වෙද මාමා මේ මේ මේ කෝ කෝ කෝ මුතු කෙල්ල කෝ මුතු කෙල්ල මුතු කෙල්ල ආන්වර මේ ගෙටරින්ගල අදොර වහගත්තා. ඇයි මේ හොයන්නේ? ඇයි ඇයි කියලා අහන්නේ? ඇයි කියලා අහන්නේ? මතකද මේ පැලැස්සේ ඔය මගුල් පරස්තාවල් ඈ හොර මගුල් කඩා කප්පල් වෙලා කී දෙනෙක් වලපල්ලට ගියාද ඔබට මතකද මතකද ඒ සේරොටම ගම්මුලා දෑනියා වන මට සාක්ෂි දෙන්න සිද්ධ වුණා ඕ ඒ නඩු හබෝලට බලාපම් මගේ කාලේ කොච්චර අහක ගියාද ඈ ඔව් oh, ඔව් oh. එතකොට මේ ඒකට යාරච්චිල බය වෙලා ඉන්නේ නැතුව අර මේ මේ මේ මේ බණ්ඩට තියෙන ලැබිකමකින් නෙවෙයි ඇයි නැත්තේ ඇයි නැත්තේ හීම් බණ්ඩා මගේ රාජකාරී වැඩ සේරෝම නූලට කෙරුවා ඒ හාදයා අල්ලලා පොලෝසියට බාර දුන්නොත් මගේ ඒ රාජකාරී වැඩවලට වෙන කෙනෙක් හොයාගන්න වෙනවා මට. හැබැයි ඒක බැරි වැඩකුත් නෙවෙයි. හොරන් ආරජෙලා. මිනිසෙකුනාම හොඳ ඍජු ප්‍රතිපatti තියෙන්න ඕනේ. මොකක්ද තියෙන්න ඕනේ? ඍජු ප්‍රතිපatti. ඒ කියන්නේ ඔව් ඔව්. මොකද ඍජු කෙලින් කෙලින් ප්‍රතිපatti. ආ කෙලින්. මම කියපන්කෝ. විශේෂයෙන්ම මේ ගම් ප්‍රදානියා කියන මිනිහා අවංක තමන්ගේ හර්ධ සාක්ෂියට එකඟව සාක්කියට මට සාක්කියට මට ඕනතරම් මිනිස්සු අල්ලගන්න පුළුවන්. ඒක මට අමාරු නෑ. අප්පොඩියක් ගහපු තරමින් මිදුල පිරෙන්න සෙනගෙයි මට. හරි හරි හරි. මේ මේ කතාවෙන් වැඩක් නෑ. මේ මං යන්නම් යන්න. මං හිතුවේ මුතු කෙල්ලයි අර සොබණී එක්ක වෙදමා මා කෝරාලයා මුණ ගැහෙන්න යයි කියලයි. නෑ නෑ ගියාට කාරි නෑ. ඊම් බණ්ඩා අරගෙන එන්න යන්ත යන්ත. ඔව්. බොලන් ආරච්චිල මේක මේ මගේ පුරස්නයක්ද? ඈ මට යන්න කියන්නේ. මං අහන්නේ ඇයි ආරච්චිලට බැරි කෝරාලගේ වලාව්වට ගොහිල්ලා ඒ ඊලන්දාරියාව මුදාගෙන එන්න. <laughs> මං යන්න මං යන්න මං දියුරලා කියන්නම්. කන්දේ දෙයියම්පල් මං යන්නේ නෑ. ඔකට මූණ දෙන්න මං යන්නේ නෑ. එච්චරයෝ. මුතු ඔයා නාඩයින්ට අපි යන් කෝරාල උන්නාන්සිට දන ගහලා වැඳලා හීම්බට ලියාගෙන එන්න. ඔව් සුබනි අක්කා අපි යා යා යා මේක මහා ලැජ්ජ නැති වැඩක් ඔව් ලැජ්ජ නැති වැඩක් එහෙම නෑ යා මාත් එන්නවා යන්න ආ හොඳයි හොඳයි යනවලා කෝරාලට කියනවා මම මේක ලේසියෙන් අරින්නේ නෑ කියලා අවුනද අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ උලපනේ ගුණසේකර දිල්කා විමර්ශනී හඳුවල සහ ප්‍රියන්තනී ගමගේ යම්පත් කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය මංජුල සෙනවිරත්න සමග ජයන්ත චන්ද්‍රලාල් කලසූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන